ලක්මාලි මහත්මිය පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ මම මේ ප්‍රශ්න මේක ඔබ වහන්සේ ගොඩක් වෙලාවට කතා කරලා තියෙනවා මට මේක මොකද මම චෛතසික අවබෝධයෙන් ගොඩාක් සිත දැක්ක ගන්න මට ගොඩාක් ලැබිලා තියෙනවා ඒකයි මම මේ ප්‍රශ්නේ ආයෙත් අහන්නේ දැන් දැන්වත් ඔබ වහන්සේ කිව්වා දැන් මේ මන් තේරුම් ගත්ත හැටි පොඩ්ඩක් කියන්න. මට දැන් තියෙන්නේ මේ ප්‍රඥාවයි විඥානයයි අතර මේ සම්බන්ධය ගැන ටිකක් වැඩි අවබෝධයක් ලබා ගන්න. දැන් ඔබ වහන්සේ මේ චුට්ටකට ඉස්සෙල්ලත් කිව්වා ප්‍රඥාව අවදි කිරීමෙන් සංස්කාරවල අනන්‍ය ලක්ෂණය හඳුනා දැනගන්න පුළුවන්. ඒ වගේම දැන් විඥානය කියන්නේ පච්චුප්පන්න මොහොතේ විඥානය කියන්නේ පච්චුප්පන්න මොහොතේ හටගන්න දෙයක් නේද ස්වාමින් වහන්සේ? එහෙමද? විඥානය කියන්නේ පච්චුප්පන්න විඥානය තමයි ක්‍රියාකාරී. ඉතින් ඉක්ම ගිය විඥානය අපිට අරමුණු කරන්න පුළුවන් අතීත ධර්මයක් හැටියට. නමුත් ක්‍රියාකාරී විඥානය විතරක් නෙමෙයි නාම රූප ධර්ම සියල්ලම ක්‍රියාකාරී අවස්ථාව මේ පච්චුප්පන්න අවස්ථාව විතරයි. අනිත් ඒවා අපි සංකල්පීය වශයෙන් ගන්න අරමුණු කරන ධර්ම විතරයි. එහේ ස්වාමීන් දැන් මගේ මට තේරුම් ගන්න ඕනේ ස්වාමින් වහන්සේ දැන් අපි මේ ප්‍රඥාව අවදි කරගෙන අවදි කරගෙන යනකොට දැන් අපි කියව මාර්ගඵල සිත්වල දැන් මේ ඊට පස්සේ ප්‍රඥාවයි විඥානයයි අතරද දැන් ඒ කියන්නේ දැන් අපි කියමුකෝ සෝවාන් ඵලයට එනවා රහතන් වහන්සේ කෙනෙක්ව ගමුකෝ මම මේ පොඩ්ඩ පැහැදිලි කරලා ඉන්නම් ඊට පස්සේ ඔබතුමිය ප්‍රශ්නය අහන්න හොඳයි සිතේ තියෙනවා චෛතසික දෙකක් සංඥා පඤ්ඤා කියලා. සංඥා කියන්නේ චෛතසිකය. පඤ්ඤා කියන්නේ චෛතසිකය. සිත මූලිකයි. ඒ සිතේම තියෙන චෛතසික දෙකක් තමයි අර දෙක. හැබැයි සංඥාවෙන් කරන්නේ හඳුනා ගැනීම, විඥාණයෙන් කරන්නේ හඳුනා ගැනීම, ප්‍රඥාවෙන් කරන්නේ හඳුනා ගැනීම. සංඥාවෙන් හඳුනාගන්නේ සටහන දැන් අපිට ඇහැට අරමුණු වෙන්නේ වර්ණ ධාතුවනේ මේ නිල් පාට මේ කොළ පාට ආදි වශයෙන් වර්ණයේ වෙනස හඳුනා ගන්න. ශබ්දයක් ඇහෙනකොට මේ කපුටගේ ශබ්දය මේ කොහාගේ ශබ්දය කියලා ශබ්දේ වෙනස වෙන් වෙන් වූ සටහන හඳුනා ගන්න. ඊට පස්සේ ගන්ධයක් නම් මේ අසවල් ගන්ධය මේ අසවල් සුගඳ. අන්න එහෙම හැම දෙයකම රූපවල තරක් නේ නාම රූප චිත්ත චෛසික හැම දෙයකම ඒකට ආවේනික වූ සටහන අන්නේ දේවල් වලින් වෙන් කරගන්න පුළුවන් බාහිර ස්වરૂපයන් යම් ප්‍රමාණයකට හඳුනා ගන්න සංඥාව සමර්ථ වෙනවා. ඊට පස්සේ විඥාණයෙන් කරන්නේ අරමුණ ස්පර්ශ කරලා අරමුණු රසය වශයෙන් හඳුනා ගන්නවා. සුඛ වශයෙන්, දුක්ඛ වශයෙන්, උපේක්ඛා වශයෙන් ආරම්මන රසය ග්‍රහණය කරමින් ඒක විඥානනය කරනවා. වටහා ගන්නවා. ඒක තමයි විඥාණයෙන් කරන්නේ. හැබැයි ප්‍රඥාවෙන් කරන්නේ දැන් අර රසය වටහා ගන්නකොට එක්තරා ප්‍රමාණයකට අර සංඥාවට වඩා වැඩි ප්‍රමාණයක් විඥාණයෙන් අරමුණ පිළිබඳව වැටහීමක් ඇති වෙනවා. ඒ අරමුණු අරමුණ හඳුනා ගැනීමට යම් සහයෝගයක් ලැබෙනවා. හැබැයි ප්‍රඥාව ඊට වඩා සූක්ෂම ධර්ම ඒක සිතේම හටගන්න චෛතසිකයක් තමයි. ඒක හරියට ආලෝකයක් වගේ. ආලෝකයේ ස්වභාවය අඳුරට ප්‍රතිවිරුද්ධ ගතිය. අඳුරේ ස්වභාවය තමයි වසන ගතිය. දේවල් අප්‍රකට කරන නොපෙනෙන්න සලස්සන ගතිය. ආලෝකයේ තියෙන ප්‍රකට කරන ගතිය, පෙන්වන ගතිය. එතකොට දැන් විඥාණයට පුළුවන්කම තියෙන්නේ අරමුණෙහි මතු පිට ස්වરૂපය අරමුණු කරන්නට පමණයි. හැබැයි ප්‍රඥාව තුල තියනවා විනිවිද දකින ගතිය. එතකොට අර අන්ධකාරයෙන් වසා දමනවා ප්‍රඥාවෙන් තමයි මතු පිට විතරක් නෙමේ ඇතුළත ස්වභාවයත් විනිවිද දකින්න. ඒ ඇතුළත ස්වභාවය විනිවිද දකින්නේ කොහොමද? මේ සම්මුති වශයෙන් තියෙන දේවල් පරමාර්ථ වශයෙන් බෙදා බලමින් බෙදා බලමින් බෙදා බලමින් අපේ මනස පුහුණු කරනකොට තමයි ඒ විනිවිද දක්නා ආලෝකය මතුවේ. හේතුඵල වශයෙන් නැවත නැවත ගොනු කර කර සම්බන්ධතා සොයනකොට තමයි මේ අතර අන්තර් සම්බන්ධතා දැකීමේ තීක්ෂණ බව මතුවෙන්නේ. ඊට පස්සේ මේකේ තියෙන අනන්‍ය ලක්ෂණ නැවත නැවත නැවත නැවත සොයනකොට තමයි අනන්‍ය ලක්ෂණ හඳුනා ගැනීමේ තීව්‍රතාවය වැඩෙන්නේ. ඊට පස්සේ මේවැය තියෙන පොදු ලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පොදු ලක්ෂණ අපි දකින්න උත්සාහ කරනකොට කරනකොට තමයි ඒවා පෙනෙන්නේ. දැන් අපි අර ඉස්සරලා කිව්වේ විතර්ක චෛසිකයෙන් කරන්නේ නොපැමිණි ධර්ම වෙත යොමු කිරීම. එතකොට දැන් අපි කවදාවත් මේ ප්‍රඥාව කියන එකේ ඒ මට්ටමට ස්පර්ශ කරලා නැහැ. දැන් අපි වෑයම් කරනවා නැවත නැවත බුදුහාමුදුරුව අපට පෙන්ලා දීලා තියෙන මේ ධර්මයන්ගේ මූලික સિદ્ધාන්ත පාදක කොටගෙන අර නොගිය ඉසව ස්පර්ශ කරන්න. ඒකයි මම අර උදාහරණයක් ඇටියට කිව්වේ ගණිතයේ මූලික સિદ્ધාන්ත ටික දැනගත්තාම අලුතෙන්ම අපට ගණිත ගැටලුවක් දෙනවා. ඒ ගණිත ගැටලුව කවදාවත් අපට හම්බ වෙලත් නැහැ, අපි විසඳලත් නැහැ. හැබැයි මූලධර්ම ටික දන්නකොට අපේ මනස වෑයම් කරන මූලධර්ම මත පිහිටලා අර ගණිත ගැටලුව විග්‍රහ කරගන්න. එතකොට අපට නැවුම් මාවත් විවෘත වෙනවා. එතකොට ආයේ ඒක ගැන සැකයක් නැහැ. පැහැදිලිව විනිවිද පෙනෙන්නට ගන්නවා. මේක මෙහෙමයි කියලා. අන්න ඒ විදිහට ප්‍රඥාවෙන් මේ සංස්කාර ධර්මයන් පරමාර්ථ වශයෙන් බෙද බෙද බලනවා ඊළඟට නාම මේ පටිච්ච සමුප්පන්න වශයෙන් නැවත ගොනු කර කර බලනවා. ඊට පස්සේ අනන්‍ය ලක්ෂණ වශයෙන් වෙන්වෙන් ගති ලක්ෂණ ඇතුළතින් පිටතින් ඒකේ ක්‍රියාකාරීත්වය කොහොමද? ඒකේ සටහන් මොනවද? ඒව සොයනවා. ඊට පස්සේ මේකේ පොදු ලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පොදු ලක්ෂණ බලනවා. මේ විදිහට විවිධ ක්‍රමයෙන් විවිධේන පස්සතිති විපස්සනා ඒ විවිධ ක්‍රම වලින් ඇතුළ පිට විග්‍රහ කර කර බලන්න බලන්න තමයි අර කියන විනිවිද දක්නා තීක්ෂණ බව විනිවිද දක්නා ශක්තිය අපේ මනසේ අවදි වෙන්නේ. ඒකට තමයි ප්‍රඥාව ඉතින් ඒක ඒක ගොඩනගන්න ඕන ටිකෙන් ටික. ඒක අපේ මූලික වශයෙන් අපේ සිත්වල තියෙනවා. ඒක වර්ධනය කරන. දැන් සිහිය කියන එක සෝබන සාධාරණ චෛසිකයක්. හැම කුසල් සිතකම සතිය තියෙනවා. තිබුණා වුණාට ඒක වර්ධනය කරලා තීව්‍ර කළේ නැත්නම් අපට සිහිය මත පිහිටලා ලෝකෙ දිහා බලන්න බැරි වෙනවා. අන්න ඒ වගේ ප්‍රඥා මාත්‍රයක් තිබුණට ඒකෙන් සියල්ල විනිවිද පේන්නේ ඒක අපි තීව්‍ර කරන්න තීව්‍ර කරන්න කරන්න තමයි විනිවිදදයි. දැන් මණික් ගලක් මුලින් අපට හම්බ වෙනකොට ඒකේ මඩ තැවරිලා paludu තියෙන. එතන මොකක්වත් නිකන් පොඩි අව අවපැහැයක් පේනවා අනිත් ගලකට වඩා පුංචි පුංචි වෙනස්කම් ටිකක් පේනවා හැබැයි අර විනිවිද දක්නා ගතිය නැහැ ඊට පස්සේ මේක අර paludu තෙන් කපලා ඔපමට්ටම් කරන්න කරන්න තමයි ඇතුලේ තියෙන ප්‍රභාව මතු පිටට එන්න ගන්නෙ එතකොට තමයි විනිවිද දක්නා ගතියෙන් යුක්ත අන්න ඒ ගුණය ඇති කරන්නේ අර නැවත නැවත අනවශ්‍ය කොටස් කපලා ඝර්ෂණය කරලා ඔපමට්ටම් කිරීම අන්න වගේ වැඩක් තමයි ප්‍රඥාව දියුණු කිරීම සඳහා අපි කරන්නේ. එතකොට අර සිතේ ඒ ගුණය වර්ධනය වෙන්න එතකොට අර මෙතෙක් සංඥාවෙන් හඳුනාගත්ත බාහිර සටහන් විතර විඥාණයෙන් හඳුනාගත්ත ආරම්මණයේ යම්කිසි මතුපිට ස්වરૂපයක් පමණ එතකොට විඥාණය හඳුනාගන්නෙත් අර අපි කල්ැතුව අරගෙන තියෙන සම්මුති සංකල්ප උපාදාන ඒව පදනම් කොටගෙන මොකද දැන් අපි කලින් කතා කරලා තියෙනවානේ යම්කිසි චක්කු විඥානයක් පහළ වෙනකොට ඒ ඇසින් ගන්න අරමුණ හඳුනා ගන්න චක්කු විඥානය පහළ වෙනකොට සම්පටිච්චන එක පිළිගන්නවා සම්තිරණ මේ මොකද්ද කියලා හොයනවා විමසනවා ඒ විමසන කොටට පරණ කතන්දර තමයි එළියට එන්නේ ඊට පස්සේ මේ මේකයි කියලා තීරණය කරනවා දැන් එතකොට විඥානය විසින් මේක හඳුනා ගැනීමේ ක්‍රියාවලිය අර චක්කු විඥාණයෙන් යම් ප්‍රමාණයකට ආරම්මණය නිකන් ෆොටෝ එකක් ගත්තා වගේ ගන්න තමයි විඥාණයට පුළුවන්කම තියෙනවා. එතකොට නමුත් මේකේ සමස්ත ක්‍රියාවලිය ගැන විග්‍රහ කරන්නේ මනෝවිඥාණයන්ගෙන්. නමුත් එතනත් ප්‍රඥාව නැතිනම් ලෝභ ද්වේෂ මෝහ තමයි මතුවේ. අර ප්‍රඥාව නැමැති චෛතසිකය එතනට ආවොත් තමයි එයින් මේක විග්‍රහ කොට දකින්නට අර සම්මුති සංකල්ප වහල් වෙන්නේ නැතිව ඊට එහා ගිය පරමාර්ථමය වශයෙන් දහමේ මූලික સિદ્ધාන්ත තුලින් විමසා බලන්නට ඇතුළ පිට විනිවිද දැකීමේ ගුණය ඒ දියුණු කරන ප්‍රමාණයත් එක්ක තමයි ප්‍රඥාවෙන් ඇති වෙන්නේ. දැන් ඔබතුමියගේ ප්‍රශ්නය අහන්න. කොහොම පින්සාවෙන් වහන්සේ ඇත්තටම ප්‍රශ්නෙට උත්තරය වහන්සේ පාමන් පැහැදිලිව අනාර්ගව දුන්නා. මට ඒක තමයි මගේ තිබුණ ඇතුලේ තිබුණ සැලවීම. එතකොට ඒ මගේ නිකන් මම නිකන් අමතර ප්‍රශ්න චුට්ටක්. ඒ එතකොට මේ ප්‍රඥාවේ ආලෝකයෙන් අනිත්‍යයිතිසිකවල අන්ධකාරය දුරු වෙලා අර ඒක උඩට එනවා. එහෙමයි නේද ස්වාමීන් යම් සිතක ප්‍රඥාව තියෙනවා ඒ ප්‍රභාව අර සිතට බලපන. දැන් සිතෙන් කරන්නේ අරමුණ හඳුනා ගැනීමනේ. හඳුනා ගන්නකොට ඒ සිතේ මෝහය තියෙනවා නම් අර අරමුණ නිවැරදිව හඳුනා ගන්න සිතට බෑ. අර සිතේ තියෙන චෛතසිකයේ විසින්ම ඒක අඳුරු කරනවා. මොකද සිත නැමැති ප්‍රධාන ක්‍රියාව සිද්ධ සිතෙන් කරන ප්‍රධාන ක්‍රියාව සිද්ධ වෙනකොට අර චෛතසික වලින් අමතර වැඩකුත් කරනවා. ඒකයි අර මහානායකහන උදාහරණ හැටියට කියන්නේ ගේ ළඟ ඉඳලා ගහ ළඟට යනවා කියන මේ ගමනක් ක්‍රියාව සිද්ධ වෙනකොට ගේයින් දුරස් වීම සහ ගහ ළඟට ලං වීම කියන අමතර වැඩ දෙකකුත් ඒක ඇතුළේ වෙනවා. අන්න වගේ සිතෙන් අරමුණ ගැනීම නැමැති ප්‍රධාන ක්‍රියාව කරනකොට ඒක ඇතුලේ මෝහය තියෙනවා ඒ අරමුණ අපැහැදිලි කරන වැඩකුත් ඒක අස්සෙම කරනවා. අරමුණ ගන්නත් ඕන. හැබැයි අපැහැදිලි කරන එකක් ඒක ඇතුලේම තියෙනවා. එතකොට අර මොන පැහැදිලිව ගන්න සිත සමත් වෙන්නේ හැබැයි ඒ සිතේම මේක විනිවිද දකින ප්‍රභාවක් තියෙනවා අර සිතට පහසුයි අරමුණ નિවරදිව ගන්න. ඒ සිතෙන් තමයි අරමුණ හඳුනගන්නේ. හැබැයි ප්‍රඥාවෙන් තමයි ඒකට අවශ්‍ය ආලෝකය සම්පාදනය කරන්නේ. ඒ නිසා ඒක ප්‍රඥාවේ කෘත්‍යයි. හොඳින්ම තේරුණා ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් ඔබ වහන්සේට සාදු සාදු සාදු. නේ